මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලසුව මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී මලින් පලින් බර මනරම් මුවන් පැලස්සේ තුරු වදුලියට ගොම්මන් සෙවණැලිවල සුවහසක් වන සිව්පවුන් ඇතුළු වන ජීවීන්ගේ නිහඬ සෝසුසුම් පුලුල් වන ගැබ තුල hama යන සුළඟට මුසු වේ. දිවා භාගයේ තද මධ්‍යානියත් සමග උඩ අහසේ වටරවුම් කැරකෙමින් මුව නොසෑහෙන පිපාසයට මහා පොළොවේ වැව් ඉසව්වක් හෝ අලුත් තෝතැන්නක් සොයන නියං උකුසන්ගේ අනුරත රාවෙන් සමන් පිරියයි. අහස පොළොව ගලපමින් දුක සැප අතරේ දෝලණය වන මුවන් පැලස්සේ ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ඔබ වෙනුවෙන් අදත් ගුණට මුසු කෙරේ. ඩිංගිරාලේ ඩිංගිරාලේ කෝ මේ ඩිංගිරාල කොහේ ගිහිල්ලාද මන්ද? මේ වගේ ගරු ගාම්භීර සාර බාර බලව්වක් වුණාම අනේ හැබෑටම මේ උදෑනැක්කේ මට කොප්පමණනම් බරපතල වැඩ රාජකාරී තියනවාද කොරන්ට ඈ <coughs> කොහේ ගිහිල්ලාද මන් දන්නේ ඩිංගිරාලේ ආ <laughs> මොකද මොකද මේ අපේ රාලාමිය <laughs> මේ ඉර බුදුන්ජා මේ දුම්මල කබල කතට ගත්තු කපුවෙක් වගේ <laughs> මේ අපේ වෙදමා මනිහාය එන්ට එන්ට වෙදමාම මේ ස්තෝපේ මේ ඇඳි ගමුකෝ මේම ආ ඇඳි ගන්න හොඳා හොඳා හොඳා දැන් මේ සෑහෙන වෙලාවක පටන් ඩිංගිරාල අර අපේ වලව්වේ පිටිපස්සේ ගේට්ටුව ළඟට වෙලා මොනවද මේ උදහනැක්කේ කොරන කතාබහව අර බලන්න කතාබතා බලන්න කවුද කවුද හැබැයි මේ කතා කර කර ඉන්න බවලතා ඈ මෙහාට එනවා ඉක්මනට ඔය එන්නේ ආ එනවා එනවා එනවා එනවා එනවා මේ ඉක්මනට එනවා කතාව කතාව කවුද කවුද ඒ ගෑනු අම්මන්ද මෙච්චර වෙලාවක් කරපු සතුටු සාමිකේ මොකක්ද හැබැයි කියපන් ඈ ආරජිල මාත්‍ය මේ මේ මොකක්ද මොකක්ද ඔය ලියුම් තුන්ඩෝ කෑල්ල මෙහාට ගනින් මෙහාට ගනින් ඔක එහෙන වෙලාවක් මම බලාගෙන හිටියා කතාව කතාව ඉවේරයක් නැති කතාව මං උදේ වලව්ව පැත්තේ මේ පස්ස පැත්තේ තියෙන ගේට්ටුව ළඟට ගියා ඉතින් පිටපැත්තේ ගේට්ටුව ළඟ හිටපු මේ නොණ්ඩියම්ම පොඩ්ඩක් කින්ට පොඩ්ඩක් කින්ට කියලා අම්මගේ පස්සෙන් ආවා. පොඩ්ඩක් මේ තුන්ඩු ගෑල්ලේ තියෙන කවිය කියලා බලන්නකෝ කියලා මේ මගේ අතට දුන්නා. හරි හරි. මේ තියන්නේ. ඒච්චක මම පැත්තක දාලා මෙන්න මෙහාට දෙනවාක. ආගෙන. මේක කවියක් නේ. ඈ කවියක් තමයි. කියවන්නකෝ බලන්න. ඕ බලමු ඕ බලමු. ඈ ඕ බලමු. හන්ට ගියත් බත උගුරේ හිර වෙනවා බොන්ට ගියත් දිය උගුරේ නවතිනවා දකින දකින කොට ඇස කඳු ලැලියෙනවා මගේ අයියන්ඩි නිතරම මට සිහි වෙනවා ඈ කවුද බොල මේ කවිය ලියලා තියෙන්නේ ඈ කාටද මේක ලියලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඈ නොන්ඩියම්මගේ කෙල්ල මේ කවිය ලියලා තියන්නේ අර කියලා මහත්තයෝ. ලණ්ඩකෝ වේද මාමා. ඈ ඒ ගෑනිට ඔමාලවන්ත කවි ලියන්න තරම් ලොකු කෙල්ලෙක් නන්නේ. මේ බටු ගැටයක් වගේ පොඩි කෙල්ලක් නම් ඉන්නවා මං හිතන්නේ. මට මතකයි. ආයේ කැලෑසියද කොහෙද? හොඳයි හොඳයි හොඳයි නොන්ඩි අම්මා අපිට මොකද දැන් කරන්න කියන්නේ? ඔය පොඩි ඉස්කෝලේම කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉතින් මේක වලක්කලා දෙන්න කියලා අපේ ආරච්චිල මහත්තයාට කියන්න කිව්වා. ඔය අතේ තියාගෙන ඉන්න අනික් ලියුම් තුණ්ඩු කෑල්ල මොකද්ද? ඔය මේ මතකත් උනා මේ මේ මේ මොකද්ද? මේක තියෙන්නේ අර අනික් කොළුව මේ කෙලි පැටික්කිට දීපු කවියක්ද කොහෙද? ඔය <laughs> බලය. <laughs> මාද එහෙනම් පොඩි කොමට කරලා තියෙන දේ මේ දියන් ඔය ලියුම් තුන්දුව මෙහාට අන්න එහෙම දීපම් මෙහාට මල් මැද නෙළුම් මලසේ ලස්සන නැද්ද මල් මැද රෝස මලසේ ලස්සන නැද්ද මල් මැද ඕලු මලසේ ලස්සන නැද්ද මල් මැද වඩා හොඳ මට නංගිව නොවේද? බලාපල්ලකෝ ඈ. මෙච්චර හොඳට මේ පොඩි උන්ට කවි ලියා ගන්න පුළුවන්ද මාමා ඈ ඔය නෑ ආරච්චිල මාත්‍යෝ ඔය පරණ සීපද පොත් වලින් අරගෙන මේ ලියන ඒවා මිසක් නැත්තම් ඔය දන්නාටන් ගෙඩියක් නෑ නෑ නෑ නෑ පොඩි කොමට හිටියට එවුන්ට මනමාලකම ගහලාද කොහෙද ඉස්කෝලේ ළමයි කැලෑසිවල පාඩම් වැඩ නොකර ඈ පුංචි සංදියේ පටන් මෙආකාර මනමාල පිස්සු කවි ලියන එක හොඳ දෙයක් නන් නෙමෙයි. නැතුව නැතුව පරණ සීපද පොත් වලින් ගත්තත් කාගෙන් හරි අහලා දැනගෙන මේ පොඩි උන් මේවා ලියන්න ඕන නැහනේ. නැද්ද? හරි හරි. මං අහන්නේ ගම්පොර දානියා හැටියට. ඔව් අපේ රාලහම්මි මොනවද මේවට කරන්න යන්නේ? ආවදෙන් ආවදෙන්කෝ ආවදෙන්කෝ <laughs> ගෑනු දරුවෝ හදන හැටි මං උන්දට කියා දෙන්න. අනේ අම්මපන්. මේ මේ කයිරාලහම්මි ආලවන්ත කොමත කවි ලිව්වා කියලා මොකද අපේ රාලහම්මි මේ මේ ඒ ගෑනු දරිවිද ගාන්ටද ඈ <laughs> බනින්නද මේ නැත්තම් මොනවා කරන්නේ නෑ නෑ නෑ ඔය නුදරුවෙකුට ගහන්න බනින්න නෙමෙයි <laughs> ළමයි වුණාම ලියන්ට කියන්න ඕන කවි මොන වගේවද කියලා මං කවියක් කියලා පෙන්නනවා. ආන්න හරි ආන්න හරි. මේ මොනවද ඉතින් අපේ රාලා මේ මේ ආදුරු සෙට් කියන කවි කිව්වනම් බලන්න. මින්දකෝ ආ ඔන්න ඔන්න අහගන්නකෝ එහෙනම් මාමා අහගන්නකෝ ඈ. ඔඩිසන්දියේ නැලවිලි කිව් අම්මාට ඇඟලේ රසට කිරිකර පෙව් අම්මාට ඔක්කට වඩාගෙන හැදු වැඩු අම්මාට බුඳුන් වදිනසේ වැඳපන් අම්මාට හරි බාපුරුයි නේද හරි බාපුරු <laughs> <laughs> ඒ බොහොම හොඳයි ඒ කවිය පොඩි දරුවෙකුට ඉගෙන ගන්න බොහොම දේවල් මේ කවියේ තියෙනවා. ලියන අදහස්, ලියන විදිය, තාලය මේ හැම දෙයකටම උපදේශ මේ කවියේ තියෙනවා මාමා. නැතුව නැතුව පිරිමි ළමයි ගෑනු ළමයින්ටවත් ගෑනු ළමයි පිරිමි ළමයින්ටවත් කවි ලියන්නේ නැහැ. නෝ. උරුතුමී ගැන ඉස්කෝලේ ගැන කවිලීවට කමක් නෑ කියලා ඒ පොඩි උන් දෙන්නට මං පුංචි උපදේශයක් දෙනවා. එච්චරයි. ආන්න. <laughs> බොහොම හොඳයි. බොහොම හොඳයි එහෙම කරන එක. මෙහන්ට මාමා අම්මා ගැන කොච්චර කවි ලියන්න පුළුවන්ද? නැතුව. <laughs> අලාමිගේ උපහැරන කවි කියනකොට <laughs> මට මතකුනේ මේ අපේ මෑණිකේ. ආ. <laughs> නෑ මේ මං අහන් තමයි හිටියේ. ඔව්. කො අපේ අපේ මැණිකේ අද පේන්නවත් නැත්තේ මොකද? අද මේ අපේ මැණිකේ වේරගන්තොට ගෙහුම්. මේ පොඩි ඉස්කෝලේ තිසරි ගුරුතුමී ලෙඩ වෙලා. ආ. අද ඉස්කෝලේ හුඟා ගුරුවරුත් එයාගේ ලෙඩ බලන්ට ඔය ගමන් ගිහින්. ඔව් ඔව්. ඈ විද මාමා. කවුදෝ එනවා බලන්න රෙන්නේ කවුද කියලා බලමු කවුද මේ කොබලන් ආ <laughs> ඒ මේ අපේ මේ නදරාලා ආ ආ ආ අයිමුවන් රලන් හ්ම් ආ මේ අපේ වෙද්ද මාමත් වෙලාවට ඉන්නවා. ආයිබෝන් ආයිබෝන් බොහොම දවසකින් ආ නෑ දිගන්ට කොහෙන් දිගන්ට කොහොම මේ මාමටයි මටයි අද ලොකු වැඩක් තියෙනවා කරන්ට. මේක මේ අපේ මිනිහෙකුට විරුද්ධව මහ ඒජන්ත වුණාන්සේ විසින්ම පවත්වන්නට නියම කරපු පැමිණිල්ල. ගල්ගේ මංකුල්ලේ බාර දීලා තිබුණේ ඒ ජන්ත උන්නාන්සේ ආණ්ඩුවේ පොලෝසියටනේ. ඔව් ඔව් ඔව්. ඒ මහත්තුරු ගමේ මිනිස්සු ඇහින් දැකපු සාක්කි වලින් අමුතුම අපරාධකාරයෝ දෙන්නේ දැන් අල්ලගෙන තියෙනවා. නෑ. ඒකනේ කවුද හැබැයි ඔය අලුතෙන් අල්ලගත්තු ඒ උන්? වෙඩික්කාරයයි බැද්දිරාලයි මම මේ කාලේයි බැද්දිරාලයි කිව්වා ඔව් ඔව් ඔව් අන්තිමේදී බැද්දිරාලත් නිදහස් වෙලා ඒකනේ මමවට නෑනේ වෙදිකාරයා විතරක් මංකොල්ලකාරයා වෙලා ඔන්න ඔ බලමුකෝ ඈ දෙලා බෙහෙත් උගෙත් වෙලා මේක මුවන් පැලැස්සේ දෙයක් නිසා පොලෝසියේ අවසාන වශයෙන් දඬුවම් කිරීමේ වගකීම අපේ සහකාර ඒජන්ත ඩැනියෙල් කුඹුරේගම අපේ මලයටම පවරලා. එහෙම වෙච්ච එක හොඳයි අපේ ආරච්චිල මහත්තයා. ඒක හොඳයි. හරි හරි දැන් ඉතින් මොනවා කරන්නටත් වෙදිකාරයා ඉන්න තැනකින් හොයාගෙන ඉන්න ඕනනේ. ඒ ආරච්චිල මහත්තයෝ. අම එහෙනම් මාලප්පොයි ගුණයයි එක්ක ගිහින් මූකලානේ හොයලා බලන්නද? ආ හොඳයි එහෙම හොඳයි. කොහොම හරි මිනිහා ඉන්න තැනකින් හොයාගනින්නකෝ. එච්චරයි. මම එහෙනම් ධම්මම පිටත් වෙන්නම් ආරච්චිල මහත්තයෝ. හොඳයි හොඳයි හොඳයි. හොඳයි හොඳයි මං ගිහින් එන්නම් එහෙනම්. හ්ම් හ්ම් හ්ම්. මං මේ කැලේට බැද්දේරාල මාම කීවට ආවා මිසක් මීට කලින් කිසිදාක ඇවිල්ලා නැහැ. මගෙත් එක්ක අද මොම් පැලැත්ත කැලෑවට යන්න හිටිය මිනිහා බාලප්පෝ. මිනිහට ගමන වැළගුණා. කවුරුවත්ම නැති හන්දා මම මේ ගුණේදිට කතා කළේ. ඔව් බලාගෙන බලාගෙන මේ පැත්තේ. බාලප්පෝ නම් මේ කැලෑවේ හොඳට කරක් ගාපු එක. හ්ම්. <laughs> යකාලෙන නම කිව්වත් මිනිසුන්ට බය හිතනවා බං. ඔය මේ කටුත් මේ ආගන්න හරි හරි. මේ යකාලෙන පැත්තේ යන්ට මිනිස්සු ඔය හැටි බය මොකෝ? ඒ හරියේ යක්ෂා ඩවියක් කියලා වයසක අය කියනවා මං අහලා තියෙනවා බං. ආ. යටි ගිරියෙන් කෑ ගහනවා එහෙනවලු. ඈ මේ යකාලිනේ දවල්ටත් නිතර සද්ද ඇහෙනවලු. වැරදීමකින්වත් මේ පැත්තට යන මිනිස්සුන්ට යක්කු කෙවිටි පාරාල් දෙනවා. වෛරපළු මතු වෙනවලු. බැරි වෙලාවත් මේ අඩවියට යන ගෑනු පිරිමි අයට ආවේශ හැදෙනවා. පරල වෙනවා. ඉතින් කවුරුත් බයයි යකාලින පැත්තට යන්න. ඕ. බැදරාල මාමගේ විස්තරය අහනකොට බය හිතෙනවා මට. මේ මේ මේ මේ පොඩක් පොඩක් ඔහොම නතර වෙලා ඔය මොකද්ද සද්දයක් ඇහෙනවා. ආ පොඩක් කන් දීලා බලමු. ආ හරි හරි හරි බෝවට ඇහුම්කන් දෙන්නේ නැතුව මෙන්න මෙහෙම මගේ පස්සෙන් වරෙන්කෝ. ආම් බලපන්. ආම් බලපන්. අලි රංචුවා. ආ ඕ අර අර අලි පෙට්ටියක් එක්ක වතුර බොන්න වැව් ඉසව්වට යනවා. පේනවද? හ්ම්. සල්ලි ගහගෙන වැල් ඉසව්වට යන සද්දෙත් අර අර අර වැවේ වතුර බිබී හිටපු මුවරංචුවක් කනේට පැනගන්නවා ආන් අර අර අර බලන්න අර බලන්න මේ කිත් මුවකට උන්ගේ ලක්ෂණ මට පේනවා මේ ගුණේදී අර වැවට උඩින් අහස බලපන් මොකද ඒ කුරුල්ලෝ නේද උන්ට තමයි දියගාවෝ කියන්නේ. ඇත්තමයි හරිම ලස්සනයි හදතම. Uh-huh. <laughs> <laughs> හරි හරි හරි බෙබේ ගුණේරි කලබල වෙන්න එපා කලබල වෙන්න එපා දැන් මේ අපි ඇවිත් ඉන්නේ යකාලේන පැත්තට ඔහොම භයානක සද්ද බද්ද ඇහෙනවා බං අර තේනේ යකාලේන ගුවාව බය වෙන්න එපා තේරුණාද මොකද උඹ මේ වෙවුලන්නේ හිත ධෛර්ය කරගන්නේ මට බලන්න අපේ අයිබෝවන් මේ යකාලෙන කියන්නේ යසදවියක් මම ඉන්නෝ බයලම් කිපා ඉතිපිසෝ භගවා අරහං අරහං සෝ භගවා ඉතිපි ඉතිපිසෝ අරහං සම්මා සම්බුද්ධෝ බය නම් ඔය ගාථාව කිය ගියා මැහැට වරේ යකාලෙන තුලේ ගල්කුවේට මොහා වෙලා කවුරුවල ඉන්නවා බලපන් බලපන් අර පේනවද ආ මිනිහා තමයි. අර ඉන්නේ. මිනිහා තමයි. මේ මේ මේ මේ මං කතා කරන්නේ. මං කතා කරන්නේ. වෙදිකාරයා. වෙදිකාරයෝ යකෝ මම මේ හැවන ගෙදර ගුණේ මිස්. අන්න. අනාමිනේ එනවා. ආ මේ පැත්තේ එනවා. එනවා. ඔය අනිත් එක. ඔව් මං වෙඩික්කාරය තමයි. උඹත් එක්ක මං තරහ කමනාපයක් නෑ ගුණේරිස්. මං උඹට කතා කරමු. ඇයි මේ මේ මං බැද්දරාලා? ඇයි මාත් එක්ක කතා කරන්නේ නැද්ද උඹ? අමනාපද මාත් එක්ක. උඹ මොකටද ආවේ? මං උඹත් එක්ක මනාප නෑ. උඹට අන්තිමට වෙඩික්කාරයට වඩා කෝරාලයා හොඳ වුණා. කෝරාලයා කියන්නේ ඔබේ සදාකාලික හතුර නේද? මේ මේ විලික්කාර මලයා මම කෝරාලය එක්ක දත්තරහයි. ඔබ වරදවා හිතන්ට එපා. නමුත් කෝරාල කියන්නේ අපේ ආරච්චිලටත් වඩා ඉහළ කෙනෙක් බං. ඉංග්‍රීසි ආණ්ඩුවේ තානාන්තරයක් දරන කෙනෙක්. වයසින් වැඩිමහල්. ඈ ගමේ පාරම්පරික ලොකු මිනිහෙක්. එහෙම බලනකොට අපි උඹලා කවුද බං? <laughs> මේ උඹ මට ඕවා කියන්න ඕනේ නෑ. මම නොදන්න මිනිහෙක් කෑවූ ඒ ඔක්කොමටවත් හරි මිනිහා මහ පල් හොරානේ බං. හරි හරි හරි. එදා ඔබ කතා කළ හැකි වැරදි මලයෝ. කීව දේත් වැරදි. ඔබට පුළුවන් ද එයාගේ කෝරාලකම නැති කරන්ට ඈ ඔබට පුළුවන් ද ගලේ දේවාලයට ගිහුම්. පොල් ගහලා කෝරාලයට හදි කරන්න. ඔබනේ ගල්ගේ තිබිච්ච දේ ගත්තේ. ඔබ මතක තියාගනින්. දෙයයන්ට මේවා පේනවා. ගලේ දෙයියෝ උඹටම ආපිට කොඩි විනේ අරවන්න ඉඩ තියෙනවා මලයෝ. ඇයි? ගල්ගේ බඩු ඔබ ගිනිච්චේ නැද්ද? මං විතරක්ද ගෙනිච්චේ? මං දඩමස් ගෝණි හතරක් ගන්නකොට ඔබ ගෝණි අටක්ම ගත්තා. සාපේ අපි දෙන්නටම වදිනවා බං. මට විතරක් කෑ උඹටත් වදිනවා. මේ මලයෝ මේ ඒක තමයි මම උඹට මේ කියන්නේ. කෝරාල ගල්ගේ දඩමස් ගෝණි මී පැණි බෝතල් මංකොල්ල කෑවේ නෑ. ඒවා මංකොල්ල කෑවේ අපි. ගලේ දේවාලේ දෙයියෝ මටයි උඹටයි දඬුවමක් දෙන්න කලින් කෝරාලගෙන් සමාව ගන්න එක හොඳයි මලයෝ. උඹට ආරංචියක් තියනවා. කෝරාලයා ගලේ දේවාලට ගෙහුවා. ආපස්සට පරිදානවා කියලා. එහෙම කළොත් බැරි වෙලාවත් වෙදිකාරයෙක් එහෙම කළොත් මයි මයි අපි දෙන්නම කපෝතු. ඔව් ඔව් ඔව් වෙදිකාරයෙක් මේ දෙයියෝ දඬුවම් දෙන්නේ වරද කරපු අයටමයි. නේ දෙයියෝ දෙන දඬුවම් මොනවා වුණත් මම මේ යකාල් නැටාවේ ආයේ ගෙදර යන්න නෙවෙයි. උනේරිස් මේ මගේ අවසාන ගමන බං. උඹට අවසාන ගමන් යන්න තරම් දෙයක් වෙලා නෑ නේ වැවඩි කරත්තු. දෙයක් නම් වෙලා නෑ. ආපං කොහේනම් මගෙන් වැඩගත්තු ඔය ආරච්චිලිය. අන්තිමට මට හතුරෙක් වුණා. බිනරි නගා පෙළවහාට ගන්න හිටියකත් නැතිකොලා. මට බිනරි නගා නැති වුණා බා. ඉංග්‍රීසි පොලෝසිය වූ හමුදාව ඇත්ත වලව්වට ගෙනැල්ලා ඔය ආරච්චිල මාය බය ගැන්නුවා. මං සොරබොරේට පැනලා ගියේ ඒකයි. මං ගම් වතුර ආධාර වංචා කොලා කියලා සොරබොරෙත් මට නඩු පැවරුවා. මොම්පලෙත් මට නඩු. ඒව සේරම හතුරුකම්. ඒ හතුරුකම් මට කොලේ ආරච්චිලය. ඉරේ විලොංගු වට්ටවන්න හැදුවේ මාව. තව මොනවද මට කරන්න කියන්නේ? මට මොනවද කරලා තියෙන්නේ කියලා තේරෙනවනේ උඹට. මේ මේ මේ ඩිකාර මලයා උඹට පිස්සු විකාරද? ආරච්චිල ඒ කිසි දෙයක් උඹට කරන්නේ නැහැ, කරෙත් නැහැ. උඹට කාගේ හරි කොඩි විනයක් වැඩිගෙන එනවද මන්දා? මේ පිස්සු නැතුව වරෙන් යන්න. දිනරි නගා වුණත් අන්තිමට උඹට පෑහිට බැරි නෑ. වරෙන් යන්න. උඹට පිස්සු දීගෙන එනවද? දේවාලේ කොඩි විනේ මට වදින්න එනවද මන්දා? බෙදරාල කියන්ට වගේ ආරච්චිලිය කියන විදිහට මං හිටියොත් බිලරි නගා මට කැමති වෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් මම මොනවද දැන් කරන්න ඕනේ? මේ මේ වෙදිකාරයා එක්කන්ගෙන්ට කිව්වේ ආරච්චිල මහත්තයාම තමයි. පිස්සු වැටෝ වගෙන් යන්න. මේ මොනවද කල්පනා කරන්නේ? ඈ එහෙමනම් මම දැන් වනාවට ගියොත් ඉන්නලිනකාට කතා කරන්න පුළුවන්. නගා මාත් එක්ක වචනයක් කරි කතා කළොත් මට හොඳටම ඇති. ගුණේරසී බෙද්දරාලේ ඇවිත් ඉන්නේ. මාව එක්කන් යන්නම තමයි. හොඳයි. එහෙනම් ගෙවම් බලමුකෝ. මේ මොකද උඹ කියන්නේ? කල්පනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. දේවාලේ කොඩු විනේ මං අයින් කරලා දෙන්නම්. යමන්කෝ. හ්ම්. හොඳයි බද්දරාල්. මම මේ සැරේට විතරක් එනවා. දේවාලේ කොඩු විනේ අයින් කරලා මට බිනරණ ගාව මනාප කරලා දෙන්න ඕන. හරි හරි උඹ වරෙන් කොයි ඉස්සෙල්ලා එහෙමනම් යමු නේද යමු යමු වරෙල් වරෙල් හා හා අපි යමු යමු යමු බයින්ට මම මෙහෙම වරෙල් අද මුවන් පැලස්සේ රඟපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ බැද්දිරාල සහ ඩිංගිරාල රෝහණ සිරිවර්ධන බෙදමාමා උලපනේ ගුණසේකර වෙදිකාර්යා කමල් ගමකේ ගුණේරිස් හිලේරියන් පෙරේරා පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මොන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන